චතුර්ථ පරාජිකාව යෝපන බික්ඛු අනබිජානං උත්තරි මනුස්ස ධම්මං අත්ූපනායිකං අලමරිය ඥාන දස්සනං සමුදාචාරෙය්‍ය ඉති ජානාමි ඉති පස්සාමීති තතෝ අපරේන සමයේන සමනුග්ගාහිය මානෝ වා අසමනුග්ගාහිය මානෝ වා ආපන්නෝ විසුද්ධාපෙක්ඛෝ එවං වදෙය්‍ය අජානමේවං ආවුසෝ අවචං ජානාමි අපස්සං පස්සාමි තුච්ඡං මූසා විලප්පින්ති අඥානත්‍ර අදිමානා අයංපි පරාජිකා හෝති අසංවාසෝ පරාජිකා පාලි 97 පිටුව සිංහල භාෂා ශෛලියට නොගැලපෙන වචනමාලාවක් වන මේ සිකපදය pāli වචන ඇති හැටියට සිංහල කල කලෙහි තේරුම් ගැනීමට දුෂ්කර වන බැවින් එහි කෙටි අදහස පමණක් දක්වනු ලැබේ. යම් මහණෙක් කෙලෙස් නැසීමට සමත් වූ පාරිශුද්ධ ඥාන දර්ශන ඇති බුද්ධ ආදී උත්තම පුද්ගලයන්ගේ ධර්මය වූ ධාන මාර්ගඵල ආදී ධර්ම තමා නොලබා තමා කෙරෙහි නැතිව වංචා කිරීමේ අදහසින් අදිමානයෙන් තොරව තමා කෙරෙහි ඇතයයි පවසා නම් ඒ මහන පරිජි වේය යනු සිකපදයේ කෙටි තේරුමයි රූපාවචර ධාන පහ අරූපාවචර ධාන හතර ලෝකෝත්තර මාර්ග හතර ලෝකෝත්තර ඵල හතර ත්‍රිවිද්‍යා අෂ්ටවිද්‍යා නීවරණ නැති බවය යන මේවා උත්තරි මනුස්ස ධර්ම වෙයි. ඇතැම්හු අදිමානයෙන් ඒවා තමන්ට ඇතයයි කියති. අදිමානයෙන් කියන්න හොට ඇවත් නැත. ඒ ධර්ම තමා කෙරෙහි නැතිව වංචා කිරීමේ අදහසින් තමා කෙරෙහි ඇතයයි කිව්වහොත් එකෙනෙහිම පරිජි වෙයි. පසු කාලයේදී කෙනෙකු විසින් විමසන කල්හි හෝ විමසීමක් නැතිවම හෝ මාහට ඒ ධර්ම නැත මා කීයේ බොරුය යයි කීවද ඇවතින් නොමිදෙයි. අදිමානය ධාන මාර්ග ඵලවලින් කිසිවක් ලබා නැතත් තමා ඒවා ලබා ඇතේ යන වැරදි හැඟීමක් ඇතමුන්ට ඇතිවේ. එයට අදිමානයයි කියනු ලැබේ. මේ අදිමානය ධානාදී උත්තර මනුෂ්‍ය ධර්මයන් ගැන අපේක්ෂාවක් නැති දුස්සීලයන්ට ඇති නොවේ. සමත විදර්ශනා වැඩිම හැර අන් කටයුතු වල යෙදී කල් යවන සිල්වතුන්ටද ඇති නොවේයි. පාරිශුද්ධ සීලයේ පිහිටා මහත් වූ වීරියෙන් භාවනා කිරීමෙහි යෙදෙන පින්වතුන්ට සමහර විට අදිමානය ඇති වෙයි. ආර්ය පුද්ගලයන්ට කිසිවිටක අදිමානය ඇති නොවේයි. එබැවින් සෝවාන් පුද්ගලයේ කිසි කලෙක තමා සකදාගාමීය කියා හෝ අනාගාමීය කියා හෝ රහත්ය කියා හෝ නොසිතයි. සමත විදර්ශනා දෙකින් එකක් දියුණු කර ඇතියවුන්ට යට යට මාර්ගඵල පිළිබඳව අදිමානය ඇතිවනවා මිස තමා රහත්ය කියා අදිමානය ඇති නොවන බවද සමත විදර්ශනා දෙකම ඇතියන්ට තමා රහත්ය යන අදිමානය ඇතිවන බවද දක්වා ඇත්තේය ඇතැම් පැරණි මහතෙරුන් වහන්සේලා බොහෝ ගණන් අවුරුදු තමා රහත්ය යන අදිමානයෙන් විසූ බව අටුවාවල දක්වා ඇත. අදිමානය නිසා උත්තරී මනුෂ්‍ය ධර්මයන් ප්‍රකාශ කිරීම වංචාවක් නොවන බැවින් එයින් ඇවත් නොවේයි. උත්තරී මනුෂ්‍ය ධර්ම වූ ධාන ආදිය ලබා නැති බවය ලාමක අදහසින් තමාට ඒවා ඇතේයි කීමය අනිකෙකු නොදැක්වීමය අසන්නහු මිනිසෙකු වීමය එකෙනෙහිම ඔහුට තේරුම් යාම යයි මේ සිකපදය අංග පහකින් යුක්ත වෙයි මට ධාන ඇත යනාදීෙන් උත්තරී මනුෂ්‍ය ධර්මය ප්‍රකාශ කළද ඒවා ගැන අසා නැති දැනුමක් නැති පුද්ගලයෝ ප්‍රකාශ කළ උත්තරී මනුෂ්‍ය ධර්මය තේරුම් ගැනීමට සමත් නොවේති. නැත්තා වූ උත්තරී මනුෂ්‍ය ධර්මයක් තමාට ඇතේයි කී කලෙහි අසන්නා තේරුම් නොගත්තේ නම් පරිජි ඇවතට නොපැමිණ තුලසි ඇවතට පැමිණෙයි. නැත්තා වූ උත්තරී මනුෂ්‍ය ධර්මය ප්‍රකාශ කරනු කැමැති ලාමක අදහස් ඇති මහන මමය කියා කෙලින්ම නොකියා ඔබගේ පන්සලේ වෙසෙන භික්ෂුව ප්‍රථම ධානයට සමෝදින කෙනෙක් යනාදීන් අනිකෙකු දක්වන්නාක් මෙන් පර්යායෙන් කීවද පරිජි නොවේයි. තුලසි වෙයි. අමනුෂ්‍යයෙකුට කීමෙන් දුකුලා ඇවත් වෙයි. සත්‍ය වශයෙන් ඇත්තා වූ උත්තරී මනුෂ්‍ය ධර්මයේ වුවද උපසම්පන්නයන්ට මිස අනුසම්පන්නයන්ට නොකිය යුතුය. යෝ පන බික්ඛු අනුසම්පන්නස්ස උත්තරී manuss ධම්මං ආරෝචෙය්‍ය භූතස්මින් පාචිත්‍යං පාචිත්‍ය පාළි 35 පිටුවෙන් යම් මහණෙක් අනුසම්පන්නයෙකුට හට උත්තරී මනුෂ්‍ය ධර්මය ආරෝචනය කළේ නම් එය ඔහුට ඇති කලෙහි පචිති ඇවැත් වෙයි විනීත වස්තු ඒ සමයෙහි එක් භික්ෂුවක් මෙසේ කිරීමෙන් මා ආර්යකි රහත් කෙනෙකියයි ජනයෝ පවසන්නාහ ජනයෝ පසසන්නාහ මට සත්කාර කරන්නාහ යයි සිතා ආරණ්‍යෙහි විසී මිනිස්යෝද ඔහුට බලාපොරොත්තු වූ පරිදි සත්කාර කළහ. භාග්‍යවතුන් වහන්සේ විසින් නැති උතුරු මිනිස්දම් නොපැවසීමට සිකපදයක් පනවා ඇත්තේය. කිමෙක්ද මෙයින් මම පරාජිකා වූයෙම්දයි ඒ භික්ෂුවට සැකයක් ඇතිවිය. ඒ බව භාග්‍යවතුන් වහන්සේට සැලකල කලෙහි මහන නුඹ පරාජිකාවට නොපැමිණියේය යයි වදාරා මේ සිකපදයේ පැන වූසේක. නච භික්ඛවේ පනිදාය අරඤ්ඤේ වත්තබ්බං යෝ වාසෙය්‍ය ආපත්‍ති දුක්ඛටස්ස පරාජිකා පාළි 114 පිටුවෙන් මහණෙනි ප්‍රශංසාව පතා ලාභ සත්කාර පතා අරඤ්ඤේහි නොවිසිය යුතුය යමෙක් වෙසෙන්නේ නම් ඔහුට දුකුලා ඇවැත් වේ යනු එහි තේරුමයි ප්‍රශංසා, ලාභ සත්කාර ලැබීමේ අදහසින් ආරණ්‍යයට යන භික්ෂුවට පියවරක් පාසා දුකුලා ඇවත් වෙයි. එහි ගොස් කුටි තැනීම, සක්මන් තැනීම, හිඳිනා තැන් තැනීම ආදී සියල්ලෙහිදීම දුකුලා ඇවත් වෙයි. එසේ ගොස් ලාභ සත්කාර නොලබුවද ඇවත් සිදුවේමය දූතාංග සමාදන් වූ භික්ෂුව විසින් එය රැකීම සඳහාද ගමෙහිදී සිත වික්ෂිප්ත වන්නේය. ආරණ්‍යෙහි සංසුන් වන්නේය. එබැවින් ආරණ්‍ය මට සුදුසු තැනක් යයි ආරණ්‍යෙහි විවේකය ලැබිය හැකියයිද ආරණ්‍යයට ගොස් රහත් නොවි නොයෙමි යයි සිතාද ආරණ්‍ය වාසය භාග්‍යවතුන් වහන්සේ විසින් පසසනා ලද්දක්ය කියාද මා ආරණ්‍යෙහි වෙසෙන කලෙහි බොහෝ සබ්‍රක්‍මචාරීහු ආරණ්‍යකයෝ වෙත්‍ය කියාද ආරණ්‍යට යාම සුදුසුය හතරවන පරාජිකාවට ආසන්න මෙබඳු තවත් සිකපද ඇත්තේය ඒවා මෙසේය නච භික්ඛවේ පනිදාය පිණ්ඩාය චරිතබ්බං යෝචාරෙය්‍ය ආපති දුක්ඛටස්ස නච භික්ඛවේ පනිදාය චංකමී තබ්බං යෝ චංකමෙය්‍ය ආපති දුක්ඛටස්ස නච භික්ඛවේ පනිදාය දාතබ්බං යෝ තිට්ඨෙය්‍ය ආපති දුක්ඛටස්ස නච භික්ඛවේ පනිදාය සෙය්‍යං කප්පතෙබ්බං යෝ කප්පේය ආපatti දුක්ඛටස්ස එසමයෙහි එක් භික්ෂුවක් ඇවත්නි අපගේ උපාධ්‍යයන් වහන්සේගේ සියලුම සද්දි විහාරිකයෝ රහත් වූ වෙත් යයි අන් භික්ෂුවකට කීය. පසුව ඒ භික්ෂුවට තමා පරාජික ආපත්‍යයට පැමිණියේ දෝ යයි කුකුස් ඇති වී ඒ බව භාග්‍යවතුන් වහන්සේට සැලකලේය. භාග්‍යවතුන් වහන්සේ මහන තට පරාජික ආපත්‍ය නොවිය තුලසි ඇවත් විය යයි වදාළසේක එසමෙහි එක්තරා භික්ෂුවක් ඔබගේ විහාරයේ වෙසෙන භික්ෂුව රහත් කෙනෙක් යයි උපාසකයෙකුට කීය ඒ විහාරයේ වෙසෙන්නේ ඒ භික්ෂුවය ඔහුට පසු කාලයේ එයින් තමා පරාජිකා වූයේ දෝයි සැක ඇති වී එකරුණ තථාගතයන් වහන්සේට සැලකලේය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ කිනම් සිතකින් නුඹ එසේ කීයේදයි අසා උත්තරී මනුෂ්‍ය ධර්මය ප්‍රකාශ කිරීමේ අදහසින් යයි සැලකල කලෙහි නුඹට තුලසි ඇවත් වීය යයි වදාළහ. එසමයෙහි භික්ෂු සමූහයක් යමෙක් මේ ආවාසයෙන් පළමුවෙන් බැහැර වී ගියේ නම් ඒ භික්ෂුව රහත් වූවෙකු ලෙස අපි සලකන්නෙමු යයි කතිකා කොටගෙන එක් ආවාසයක වස් විසූහ. රහත් නො වූ එක් භික්ෂුවක් මම රහත් කෙනෙක් යයි අන්න භික්ෂූ සිතා ගනිත්වා යයි ඒ ආවාසයෙන් බැහැර වී ගියේය. ඒ භික්ෂුව තමා පරාජිකා වූයේ දෝයි සැක ඇති වී ඒ බව භාග්‍යවතුන් වහන්සේට සැලකලේය. මහන නුඹ පරාජික ආපත්තියට පැමිණියේය යයි භාග්‍යවතුන් වහන්සේ වදාළහ මේ කතා පරාජිකා පාළියෙනි මේ භික්ෂුව පරාජිකා වූයේ මුවින් වචනයකදු කතා නොකරමය උත්තරී මනුෂ්‍ය ධර්මයේ වචනයෙන්ම පමණක් නොව හස්ත විකාර ආදීන් කයින් ද ප්‍රකාශ කළ හැකිය. කයින් හෝ වචනෙන් නැති උත්තරී මනුෂ්‍ය ධර්මයේ ප්‍රකාශ කිරීමෙන් පරාජික ආපත්‍ති වෙයි. නැත්තා වූ උත්තරී මනුෂ්‍ය ධර්ම තමා කෙරෙහි ඇතයයි පවසන තැනැත්තේ මහ සොරකි. මහ සොරු පස් දෙනා. හතරවන පරිජි සිකපදය පැනවීමට නිමිත්ත වූ වග්ගු මුදාතීරය භික්ෂූන් විසින් තමන්ට නැත්තා වූ උත්තරී මනුෂ්‍ය ධර්ම සංඛ්‍යාත ගුණයන් ප්‍රකාශ කොට ජනයා රවටා ලාභ සත්කාර ලැබීම වූ නීච ක්‍රියාවට අනේකාකාරයෙන් ගරහා දහම් දෙසූ භාග්‍යවතුන් වහන්සේ ලෝකේහි මහ සොරු පස් දෙනෙකුන් ඇති බව වදාළසේක. පරාජිකා පාළි 96 පිටුවෙන් ඒ සොරු පස් දෙනා මොහුය බොහෝ පැවිද්දන් එකතු කොට මහ පිරිසක් සාදාගෙන තෙමේ නායක වී පිරිස දක්වා පිරිසේ බලයෙන් ගිහි පැවිද්දන්ගේ ලාභ සත්කාර ලබන්නා වූ භික්ෂුව පළමුවන මහ සොරාය තථාගතයන් වහන්සේ විසින් දේශිත ධර්මය උගෙන ජනමාධ්‍යයේහිදී දහම් දේශන කල්හි ප්‍රසන්න වූ ජනයෝ දහම් දෙසීම ගැන පුදුම වී ස්වාමීනි නුඹ වහන්සේගේ දහම් දෙසුම ඊතා මනහරය මේ ධර්මයේ ඔබ වහන්සේ කවරෙකුගෙන් උගත්හුදැයි ਵਿਚාරණ කල්හි අපට උගන්වන්නට ඇත්තේ කවුරුන්දැයි කියමින් ගුරුන් සංගවා තථාගත ධර්මය තමා විසින්ම සොයා ගන්නා ලද්දක්සේ අඟවන මහන මේ ශාසනයෙහි දෙවන මහසොරාය. සුපරිශුද්ධ භ්‍රමචර්යාව ඇති ආර්ය පුද්ගලයෙකුට හෝ කල්යාණ පෘතජන භික්ෂුවකට හෝ අමෝලික අබ්‍රහ්මචර්යා පරාජික ආපත්‍යෙන් චෝදනා කරන්නා වූ මහන අනුන්ගේ ಗುಣ පැහැර ගන්නා වූ තුන්වන මහ සොරාය සාංගික වූ කෙත්වතු ඇඳ පුටු ලෝහ බඳුන් ආදී ගරු භාණ්ඩයන් ගිහියන් සතුටු කිරීම සඳහා ඔවුන්ට දෙන්නා වූ මහන හතරවන මහසොරාය සංඝ සතු වස්තුවෙන් ගිහියන්ට සංග්‍රහ කරන භික්ෂුව කුල දූෂණ දුෂ්කෘත ආපත්‍යයට පැමිණෙයි. පබ්බාජනීය කර්මයට සුදුස්සෙක් වෙයි. පබ්බාජනීය කර්මය යනු විහාරයෙන් බැහැර කිරීමය. තමාගේ බලපුලුවන් කාරකමින් සංගසතු දෑ දෙන්නේ තුලසි ඇවතටද සොරසිතින් දෙන්නේ පරිජි ඇවතටද පැමිණේ. තමා තුල නැති උත්තරී මනුෂ්‍ය ධර්මය ඇතේයි පවසමින් ලොව මුලා කරන මහන දෙවියන් සහිත ලෝකයේහි අග්‍ර වූ මහ සොරාය